ඕක ඒ ටිකයි තිලක් එතකොට ඔය ත්‍රිවිධාත්මයේ තේරුම් ගන්නත් ඕනේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නත් ඕනේ ඔය ටික තේරුම් අරගත්තට පස්සේ යා නියම ආකාරයෙන් කාටවත් වහල් නැති හරියාකාර ධර්ම මාර්ගයේ නැහැ බුද්ධිමත් බුද්ධි මාර්ගයේ බහැපු කෙනෙක් බවටපත් වෙනවා මෙන්න මෙයාට කවලා හරි මේ ලෞකික ප්‍රතිඵලයක් හරි ලෝකෝත්තර ප්‍රතිඵලයක් හරි මේකෙන් ලබනවා මිසක්. ඔయిత පිටස්තර අනිකයි අන්ද නිකන් අන්දේ අතක ගහින්නවා ගත ගන්නවා මිසක් යථාර්ථය දකින්නේ නැහැ. අන්න බෞද්ධයා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙකුට. ඒ වටිනා බෞද්ධත්වයේ තමයි අද ආයතරයක් කන පිට ගසවලා. ආයතරයක් අර විදිහට අර අනුන්ගෙන් ලබා ගන්නා වූ දියපාවට පත් කරලා තියෙනවා. අනුන්ගෙන් ලබා ගන්න එපා කියලා කියන්නේ ඒකත් බුද්ධිගෝචරව දකින්න ඕනේ. තියෙන කෙනෙක්ගෙන් නැති කෙනෙකුට යමක් යමක් ලබා ගන්න පුළුවන් මේ ලෞකිකත්වයේ තුල. ඒක නැත්තේ නෑ. දැන් අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් දඟලලා ඉගෙනගෙන මහන්තිලා මොනවා හරි කරලා රස්සාවක් කරගෙන පරිගන්න පටන් ගත්තා. දැන් ඉතින් එයාගෙන් යැපෙන ගෙදර කට්ටියක් ඉන්නවනම් ඇත්ත වශයෙන් එයාගෙන් ඉල්ලපුවාම එයා දෙනවා. එයාට දෙන්න තියෙන හින්දා. ඉතින් එයාගෙන් ඉල්ලලා ගන්න අපි ඒකත් හේතු දයන ගන්න ඕනේ. නැති බැරි අහිංසකයෙක්ගෙන් ගිහිලා හිටන් රුපියල් 1000ක් දෙන්න කිව්වට ඒ මිනිහා කොහෙද දෙන්නේ? නමුත් අපේම කෙනෙක් කවුරු හරි අපිට යම් කිසි කෙනෙක් ඉන්නවනම් එයාට දෙන්න පුළුවන් මට්ටමේ කෙනෙක් ආදායමක් තියෙන කෙනෙක් බව දැනගන්න. එයාට ගිහිලා හිටන් ඒ කාරණේ කියලා එයාගෙන් ඒක ගැලපෙන ඉල්ලුවොත් ඒක දෙයි. ඒක ගන්න එපා කියලා නැහැ. දෙවියන්ගේ යමක් යන්න එපා ගන්න එපා කියලා බුදුරන් වහන්සේ දේශනා කළානේ. දඟලලා දඟලලා ඉගෙන එන දුක් පහන් තියලා ඉගෙන එන ඔකම රසාවර්ගින පත්වීම ගත්තා වගේ තමයි පින්දහම් කරලා ඔකම කරලා හිටා මේ භාවයේ ඉඳලා මනුස්ස භාවයේ ඉඳලා හිටන් එළිය කරලා හිටන් පින්දහම් කරලා පත්වීම අරගෙන දෙවියත්වයටපත් වෙලා ඉන්නේ. දැන් දෙවියන්ට තියෙනවා පුණ්‍ය ඉරියා සහිත පුණ්‍ය සම්පත්තිය. එයාට යමක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඒ දේ දැනගෙන අපිට ඒ දෙයින් යමක් ඕන නැහැ. එහෙම කෙනකින් යමක් ඉල්ල ගන්න එක බුද්ධහමර විරුද්ධ දෙයක් නෙමෙයි. ඉතින් ඒක එහෙම කරනවා මිසක් ත්‍රිවිධයෙන් හිලවල හරියනවා. එහෙම හරියන්නේ නැහැ. භූතයෙන් හිලවල හරියන්නේ නැහැ. එහෙනම් මේ දීපේ ඒ සම්පත්තිය තියෙන කෙනාට යමක් දෙන්න පුළුවන් තයක් තියෙනවා නම් එයාගෙන් ඒ දේ කරගන්න පුළුවන්. දැහැමින් උපයාස අපයා ගත්තා වූ දේ තුලින් යම් දේවතාවෙක් සඳහා යම් කිසි ආකාරයක ආධාරයක් පිනක් කරලා ඒ දේවතාව සතුටු කරලා එහෙම කටයුතු කරන කෙනාට සතුටටපත් දේවතාවා ඒ Tamante යහපත කළ දුන්න කෙනාට ආශිර්වාදයක් කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූ මිනිසයාට අභිවෘද්ධියක් නෙවෙයි පිරිහීමක් නෑ. ඉතින් ඒක බොරුවක් නෙමෙයි බුදුරයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අපි හරියට ඒක දැනගන්න ඕන. ඉතින් ඕක දැනගත්තාම නැති මේ සරණංගඤ්ඤම් බුද්ධෝමය සරණා මට ඒක දෙයි එකක් ඕනේ නෑ මගේ වැඩේ මට කරගත්තා හැම මට බුදුන් විතරයි කියලා හිතන අර જાතියෙන් ගන්න ගියොත් මොකද වෙන්නේ? යා තිසරණේ දන්නේ නැති කෙනෙක් වෙනවා. ඉතින් හොඳ යථාර්ථය තෝරගන්න ඕනේ. ඔය කිසිම දෙයක් අපි අත්හැරලා දමන්නේ නැහැ. අන්‍යෝන්‍ය ආධාරයේ උපකාරයේ ගන්න ක්‍රම රටාවක් තියෙනවා. තියෙන කෙනෙක්ගෙන් නැති කෙනෙක් ආධාරයක් ගන්න ඕනේ. නැති කෙනෙක් කොහොම ආධාර කරන්නද? ඉතින් නැති කෙනෙක් කියලා කියන්නේ මොකද්ද? යමක් පිළිබඳ යමකින් යමකියට යමක් දසන. ඒ දක්ෂයාගෙන් ඒ වැඩේ කරගන්න ඕනේ. ඒකයි තියෙන කෙනා නැති කෙනා කියන්නේ ඒකයි. දැන් කෝටිපතියෙක් ඉන්න පුළුවන්. දැන් අපි ලෝක සම්මතියේ තියෙන කෙනා කියලා යාම අයිනවා. බොහොම දුගී දුප්පත් මිනිහෙක් ඉන්න පුළුවන් නැති කෙනා කියලා යාම අයිනවා. මේ තියෙන කෙනා නැති කෙනාම ඉන්නේ ওই ක්‍රමෙන් නෙමෙයි. යමකට යම යමෙක් යමෙක් යමකට දක්ෂණ. ඒ කාරණේ ඔහු ඒක තියෙන කෙනෙක්. දැන් නැති බැරි අහිංසක දුප්පත් මිනිහෙක් ඉන්නා ඒ මිනිහා පොල් කරන්න දක්ෂයි. කෝටිපතියෙක් ඉන්නා පොල් කරන්න දක්ෂයි. දැන් අපිට අවශ්‍ය නම් පොල් ගහක කඩා ගන්න. දැන් තියෙන කෙනෙක් හොයාගෙන ගිහින් කිව්වා කියලා කෝටිපති අර ගිහින් කිව්වා මම පොල් ගහේ පොල් කරලා දෙන්න කියලා පුළුවන්ද මිනිහා? මිනිහා නගින්න තියා මිනිහට බිම ඉඳ ගන්නත් බෑ පුටුවේ ඉඳ ගන්න බෑ බිම ඉඳ ගන්න බැරුව මොක හරි තියාගෙන ඉඳ වෙන්න යාතිය මිනිහ අතපය හොල්ලා ගන්න බෑ මිනිහා පොඩිපතිය. ඒ මිනිහට ගියා පොල් කලවා ගත්ත හැබැයි. දැන් පොල් කරන්න දක්ෂ යාගෙන් පොල් කලවා ගන්නවා නේ තියෙන කෙනා. ඒ දේ තියෙන එයාලාද. එයාගෙන් ඒක කරගන්නවා. හැබැයි එයාගෙන් රුපියල් ලක්ෂයක් දෙන්න කිව්වට එයාට දෙන්න තියෙනවා. රුපියල් 1000ක් දෙන්න කිව්වට ඒ මිනිහට දෙන්න තියෙනවා. ඒක එයාගේ ඒක නැති කෙනා. අන්න ඒකට යනවා රතපය හයිය නැතුව ඒක ආසන ඉඳගෙන හිටියන කෝටිපතියෙක් ඉන්නවනම් එයාට ගිහින් කියලා එයාගේ මාර්ගය ඒක කරගත්තා. ඒකට තියෙන කෙනා එයා. මෙන්න මේ වගේ අපි දැනගන්න යමකට යමෙක් දක්ෂද? ඔහුගෙන් ඒ දක්ෂතාවයෙන් අපේ ප්‍රයෝජනෙ ගත හැකියි. මෙන්න මේ ක්‍රමයේ තේරුම් ගන්න ඕනේ. ඒක අන්‍යෝන්‍ය ආධාරයි. අන්‍යෝන්‍ය සහයෝගී. අන්‍යෝන්‍ය සහයෝගයේ නැතුව ජීවත් වෙන්න බැරි බව බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මහණනි, දෙමව්පිය අත්හැරලා, අමුදරුවෝ අත්හැරලා, ඥාති හිතයිසින් අත්හැරලා, දේපොළ අත්හැරලා ඔබලා මේ පැවිද්දලා ඉදිරියලා ඉන්නේ කාගේවත් දැන් ගලපන්න ආධාරයක් නැහැ. ඔබලට ලෙඩක් දුකක් හැදුනහම කවුද පිට වෙන්නේ ඉන්නේ? ඔබලා වගාරින්න එපා. එක්කෙනෙකුට අතිනීපයක් ලෙඩ දුක කරදරයක් ආවම අනික අය එකතිලා ඒක කරන්නේ. මේ ආධාරය තියාගන්න. යමෙක් මෙහෙම උපස්ථාන කරනවා ඒක මට කරන උපස්ථානේ ඔන්න ඕකයි කියලා හිතාගන්න. බුද්ධ උපස්ථානේ කියන්නේ ඔන්න ඕකයි. ඉතින් ඕක තමයි ගිලෙනුට උපස්ථාන කරනවා නම් මට උපස්ථාන කරන කියන කෙනා කියලා අද පටලවාගෙන තියන්නේ ඔන්න ඕකයි. වික්ෂුන් වහන්සේලා අතර කිව්ව විස්තරයක් මේ බාහිර සමාජයේ වැඩකට අරගෙන. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය ක්‍රමය. මේක තේරුම් ගන්න ඕනේ. අපි තව එකක් තියෙනවා මේ දහම් ගුණේ ටිකක් විස්තර කරන්න තියෙනවා අපි ඊළඟට විස්තර කරන්න ගමු මේක. මේ උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ යන ධර්මතාවයන් ජීවි අජීවි සියල්ලටම පොදු දෙයකි. මේ තුලින් ත්‍රිලක්ෂණයේ පෙන්눔 කරන්නේ කෙසේද? උදාහරණයක් පෙන්වා දෙන්න ඉල්ලා සිටිනවා කියලා තියෙනවා. දැන් මේක තේරුම් ගන්න ඕනේ මෙන්න වැදගත්ම දෙයක් තියෙනවා. දැන් මේ ලෝකේ සජීවී අජීවී ආදී වශයෙන් අපිට සප්‍රාණික අප්‍රාණික මේ නොඑක ආකාරයෙන් පෙන්වන්න පුළුවන් සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියලා පෙන්වන ලෝකයක් තියෙනවා. මේ ලෝකේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන්නේ මේ ටික තමයි තියෙන්නේ. එහෙනම් සජීවී අජීවී කියන මේ පැත්තෙන් ගන්න පුළුවන්. සප්‍රාණික අප්‍රාණික කියලාත් ගන්න පුළුවන්. කොයි විදිහෙන් බෙදලා බැලුවා හරි ලෝකේ තියෙන යමක් ඇත්නම් ඒ ලෝකේ තියෙන දේවල් තමයි මේ විද්‍යාමාන තමයි මේ කියන්නේ. මේ විද්‍යාමාන වෙන දේවල් මේ ලෝකේ බලපුවාම හොයලා බලපුවාම අනාදියේ පටන්ගෙන අද වෙනකම් මෙන්න මේක තියෙනවා කියලා කියන්නේ එකක්වත් නැහැ. මේකේ මුල බලපුවාම අනාදියේ මෙන්න මේ කාලේ මේ වස්තුව මෙතේ පවතින්නේ. එහෙම කියලා කියන්න බෑ. ඒ අපිට පේන්නේ නැති කාලයක් තියෙන පුළුවන් අනාදිය ගැන. ඒ නිසා අපි නිකන් බලන්න මේ ගල් පරුවතේ අනාදිය පටන් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ ගල් පරුවතේ හටගත්තු දවසක් අපි දන්නේ නැති හින්දා. නේද ගල් පරුවතේ හටගත්තු දවසක් තියෙනවා. ඒ වගේ මේ ලෝකේ යමක් හටගත්තා නම් යම් පුද්ගලයේ සත්වයේ හටගත්තා නම් ඒකේ උපතක් තියෙනවා. උපතක් නැතුව අනාදීව පටන්ගෙන තිබිච්ච කිසිම සත්වයේ බුද්ධිලියේ ලෝකේ පෙන්වන්න නැහැ. ද්‍රව්‍ය වස්තුවක් ලෝකේ පෙන්වන්න නැහැ. එහෙනම් මේ හැම හටගත්ත දෙයක්ම හටගත් තැන්පතක්. ඒක හටගත් එක අහම්බෙන් එකපාර නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් ඒකට අවදි කරන පසුතලයේ හැදිලා. ඒක උදා වුණා. උදා වෙනවා කියන්නේ සකස් වෙලා එනවා. අපි සම්මත කරපු යමක් නැත්නම් ඒ සම්මතියෙන් කතා කරන්න පුළුවන් මට්ටමට ඒක සකස් වෙලා එන්නේ ඉතින් උදයංගමේ. දැන් පාංගෙඩියක් අපි දැක්කොත් එහෙම. පාංගෙඩිය මෙන්න පාංගෙඩිය කියන වචනේ සම්මත කරනවා. ඒ පාංගෙඩිය කියලා සම්මත කරන්න ඉස්සෙල්ලා. ඒක සකස් වෙන ක්‍රමයක් තියෙනවා. පිටි ටික ගෙනහලා පිටි තෙමලා පිටි මෝලිය හදලා ඒක පිපෙන්න තියලා ඉතින් ඒ උදා වෙන හැටි. ඊට පස්සේ ඒක අරගෙන ඉවෙලා ඉතින් අර ඇටියට දාලා ඔක්කොම අරච්චි වල දාලා හදලා ඉතින් ඒක රිම් හොරන්ට දාලා ඉතින් තව උදයන්ගම මේ සකස් වෙවි එනවා. අන්න ගාන්න පදන් වෙලා පිටිලා ආවට එළියට ගත්තා. අන්න උදයන්ගෙම ඉවරයි. උදා වෙලා දැන් පාංගෙඩිය දැක්කා. අන උද්‍යංගම අවස්ථාව පාංගෙඩියේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අත්හංගමී. අස්තංගමී නෙමෙයි වචනේ අත්හංගමී. ඔව්. අපි අජීවයක ඉස්සෙල්ලා අරන් ඉන්න එකක් ඉවර කරලා ඉන්න ඕනේ. දැන් ඒක වාගෙන්න යන්නේ. දැන් පාංගෙඩිය කියන தත්යෙන් සම්මත කරලා සම්මත වචනයක් කතා කරනකොට දැන් අත්ංගමීට ආවා. අත්ංගමී කියන්නේ පාංගෙඩියයි සම්මත කරලා කොච්චර කල් කතා කරන්න පුළුවන්ද? අන ඒක දැන් පාන් ගෙඩියක් කියලා ගන්නකොට අපි ගන්නවා මේ නාක් වෙච්ච නැති පාන් ගෙඩිය. නම් පාන් අත්හංගුනි. දැන් ඒක නාක් වෙලා නැතුව තියෙන තාක්කල් ගොඩනැගිලා ඒ සම්මතිය පටන් ගත්ත දැනපටන් ආස්වාද ගන්න පුළුවන්. කැමරට ගන්න පුළුවන් හොඳ පාන් ගෙඩිය හොඳ නියමිත කර වෙලා තියෙනවා. දැන් ගන්න එකේ දැන් පිට ඔක්කොම වෙලා තියෙනවා. ආහාරය සුසුයි අන්න ආස්වාද කාලේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඒ කාලේ එහෙම ඇදලා ඒ කාලේ ඉක්ම ගියා නම් එහෙම. දැන් පාන් ගෙඩිය එන්නේ එන්නේ ඇතුළේ නාක් වෙලා ගිහිලා පුස්සල්ලන්න පටන් ගිහින් මොකද වෙන්නේ? ආදීනව කාලේ. දැන් ඉන්නේ පාංගෙඩියට කිව් ප්‍රයෝජන ගන්න ආස්වාද ගන්න බැරි කාලේ. දැන් නමුත් පාංගෙඩිය කියලා අපි පෙන්වන්න පුළුවන්. මෙන්න පරණ පාංගෙඩියක් මෙන්න පුස් පාංගෙඩියක් පෙන්නිය. ඒ කියන්නේ ආදීනව කාලේ. දැන් ඊට පස්සේ මොකද ඉන්නේ? ඕක දිල්ලා ඉන කැල්ලා කියලා. දැන් පාංගෙඩිය කියලා පෙන්වන්න පුළුවන් සම්මතිය දැන් ඉතින් තියන්න බෑ. අන නිසාරණ. අන පාංගෙඩිය උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිසාරණ කාරණා පහ. අපි අරගන්නවා කොස් ගහ. කොස් හැටි අරගෙන හිටව ගන්න. හිටවා ගතට පස්සේ වෙන්නේ කොස් ගහ තව දැකේ නැහැ. කොස් ගහ කියලා සම්මත කරන්නේ කොස් පැලිය කියලා පැලියට සම්මත කරනවා කොස් ගහ කියන්නේ පැලිය නෙමෙයි. එහෙනම් මොකද වෙන්නේ ඇටේ කොණ්ඩි වෙලා පැල වෙලා ඊට පස්සේ මේක ඇවිදිලා දෙපෙති ඇවිදිලා ඊට පස්සේ පොඩ පොඩ හැදිලා ලදරු පැලිය වගේ හැදිලා තව කොස් ගහ කියන්න බෑ ඒකට. ඒක වැඩිලා ඔක්කොම වෙලා අතුපතර ගිහිලා හැදිලාට පස්සේ යන්න මෝරලා ගහ උස්මාහත් වෙන ගන්න වැඩිලාට පස්සේ යන්න කොස් ගහ කියනවා. අන කොස් ගහේ උදේ යන්නේ. ඊට පස්සේ දැන් තරුණ කොස් ගහ මොකද කරන්නේ? ඒකේ ගෙඩි හට ගන්නවා, ඔක්කොම හට ගන්නවා, කන්න බොන්න පුළුවන්. අන්න අන්න දැන් අත් කොස් ගහ කියලා සම්මතිය දෙනවා නම් අත්හංගම කාලේ ආවා. දැන් කොස් ගහක් තියෙනවා. ඒක දැන් ගෙඩි හැදිලා ඔක්කොම වෙනකොට ආස්වාද කාලේ. ප්‍රයෝජන ගන්න පුළුවන් කාලේ. දැන් ඒ කාලේ ගෙවිලා ගියා. කොස් ගහක් දැන් ගිහිලා කාලේ ගිහිලා ඔක්කොම වෙලා මොකද දැන් යන්තම් කොලත් පුංචිලා දැන් ගෙඩි හැදෙන්නේ නැහැ. එහෙම මේ අදු මැරලා යනවා. අන්න ආදීනව කාලේ. ඊට පස්සේ කොස් ගහ මලා. දැන් කොස් ගහ කියන්නේ බෑ. දැන් මල කොවුල. කොස් ගහ කියන වචනේ ඉවරයි. අන්න නිසා අන්න කොස් ගහේ උදයන්ගම අත්ංගම ආස්වාදාදීනෝ නිසා. දැන් බල්ලෙක් ඉන්නවා. දැන් බල්ලා කියන එක සදාතනික වස්තුවක් නෙමෙයි අනාදී පටන් හිටියා නෙමෙයි. කොහෙද හටගන්නේ? බැල්ලියගේ බලේ. මූල පටන් එන්නේ බැල්ලියගේ ගෑව ඇතුලේ හට ගන්නකොට තව බල්ලාගේ බල්ලා කියලා වචනේ කියන්න බැහැ. දැන් අනේ බැල්ලියගේ බල ඇතුලේ පොඩි පැටිය හැදිලා කලළු රූපේ වගේ හැදිලා එතන පටන් එන්නේ මස් වැදින හැදිලා ක්‍රමක්‍රමයෙන් හැදිලා හිටන් බැල් පැටිය බිහි වෙලා ආවා. දැන් බලු පැටියි. බල්ලා මේක බල්ලෙක් කියලා කියවට බලු සම්මතියේ තිබ්බට. වැඩිච්ච වල්ලා නෙමෙයි තාම. බලු පැටියා කියලායි තවම සම්මත කරන්නේ. බලු දෙක කියලා සම්මත කරන්න මේක ඉතින් කාලා බීලා ටිකෙන් ටික අවුරුද්දක් විතර වැඩෙනවා. අන උදයංගම කාලේ. දැන් වැඩිච්ච බල්ලා මෙන්න මේ හොඳ බල්ලෙක් දැන්. මේක හොඳ බල්ලෙක් නේ. අත්ංගම කාලේ දැන් තරුණ බල්ලා. මේ බල්ලාගේ ආස්වාද දැන් තියෙනවා. බල්ලා බලු ආස්වාද දෙනවා මිනිසුන්ට තරුණ බල්ලා බොහොම හොඳයි. ඉතින් දැන් ඉතින් මේක අන්න ආස්වාද කාලේ. ඊට පස්සේ බල්ලා නායක වෙන්න පටන් ගන්නවා. අර තිබිච්ච මයිල් හැයිලා ඔක්කොම වෙලා යා ගන්න බැරුව පුෂ්ඨ හැදිලා ඔක්කොම වෙලා අන් ආදීනවට. ඉතින් බල්ලා මැරෙනවා. දැන් ආයි බල්ලියෙක් ඉන්නවා කියන්න බෑ. නිසාරයි. නෑ බල්ලලා තියෙනවා උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිසාරයි. මිනිස්සෙක් ඉන්නවා. දැන් මිනිසයා කියනවා අවුරුදු 16ක විතර කෙනාට තමයි මිනිස්සුලොස් වය තැනත්තා තමයි තැනැත්ති තමයි මිනිසයා කියන වචනේ සම්මත කරන්නේ. ඊට මෙහාට ඉන්නවා පල්ලෙහා ඉන්නේ ගැටවරයා. ඊට එහා ළමයා. ඊට වඩා ලදරුවා. ඉතින් එයාවත්. මිනිසයා කියන වචනේ සම්මත කරන්න ස්ත්‍රිය පුරුෂයා කියන නියම තත්ත්වයට සම්මත කරන්න වැඩෙන්න ඕනේ. අවුරුදු 16ක් විතර යනකොට ස්ත්‍රිය පුරුෂයා කියන තත්ත්වයටපත් වෙන්නේ වැඩිලා ඉන්නේ. එහෙනම් ওই තත්ත්වෙට වැඩින්නේ කොහොමද? මේ බුද්ධිලාගේ බලපුවාම අවුරුදු 16 නා 16 ඉස්සෙල්ලා මෙහෙම කෙනෙක් හිටියේ නෑ. එහෙනම් 16 පළවෙනි පටන් ගන්න මේ කලල රූපයක පටන් ගෙන මව් ගැබක පටන් ගෙන ඉතින් ආන පටන් ගත්තා මොරන්න හැදෙන්න පටන් ගත්තා. හැදිලා ලදරුවේ කසින් ඉපදලා කාලා බීලා වැඩිනා අන්න උදයංගම කාලේ. උදයංගම වශයෙන් දැන් තරුණ අවස්ථේ 16 වයසට ආවා. අවුරුදු 16ට ආවා. දැන් අන්න දැන් අත්ංගමේට ඇවිදලා. ඔයිට හැ වැඩෙන්නේ නෑ. මොරනවා මිසක්. දැන් අත්ංගම කාර්යයට මේ තරුණයාත් මේ තරුණින් නැත්නම් මේ මිනිහයාගෙන් දතරන සම්මත කළා. අත්ංගමී දාව. දැන් තරුණයා තරුණිය ආස්වාද කාලේ යන්න ඉන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්, කාම සම්පත් වලට හැමදේටම කායික නිරෝගීත්වය, කායික හැකියාව හැමදේම තියෙනවා ආස්වාද කාලේ. තවටිය කාලයක් ගෙවිලා ගියා මැදි වයසට ආවා. ක්‍රමක්‍රමයෙන් ආස්වාද කාලය ඉවරයි. දැන් ඉතින් මහලු වයසට ආව ආදීනව කාලේ. දැන් මිනිස් මහල්ලා ඉන්නවා ආදීනව කාලේ. ඊට පස්සේ මහල්ලා පස්සේ ඉඳ පුළුවන් කන්නේ මැරෙනවා නිස්සාරණ. දැන් ඉතින් මිනිස්සයා කියලා කතා කරන කාලේ ඉවරයි. එහෙනම් මේ ලෝකේ සජීවී, අජීවී, සප්‍රාණික, අප්‍රාණික සියලු දේටම උද්‍යංගම, අත්ංගම, ආස්වාද ආදීනව නිස්සාරණ කියන මෙන්න මේ කාල පරිච්ඡේද පහ බහු වෙනවා. අනුක්‍රමී. මේකෙන් අහක් වෙච්ච කිසිම සත්වයේ පුද්දලේ ද්‍රව්‍යයක් වස්තුවක් ලෝකේ පෙන්වන්න පුළුවන් දැහුවොත්. පෙන්වන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. මහා ගල් පර්වතයක් අරගෙන ඇහුවොත් අපිට උද්‍යංගමේ දැක්කේ නැහැ අපිට දැක ගන්න පුළුවන් කාලේ නෑ අපි ඊට මෙහා පැත්තක නිසා දැනගන්න සාක්ෂි නැති නිසා මේක හටගත්තේ කොහොමද කියලා දන්නේ නෑ අපි. නමුත් මේක හටගත ක්‍රමයක් තිබුණා. හටගත ක්‍රමයේ ඉඳලා වැඩිලා හිටන් ගල හැදිලා අලුතෙන්ම ආව කාලේ උදයංගම කාලේ. ඊට පස්සේ දැන් හොඳ ගලක් කියලා කියන්න පුළුවන් අත්ංගම කාලේ. දැන් ගලකින් යම් ආස්වාදයක් ගන්න පුළුවන් නම් ඒක තමයි ආස්වාද කරේ. කල්ලා ඉන වැඩ කරගන්න නම් ඒත් ගත්ත හැකි. ඒතර ඒ ගල උඩ ගලින් යමක් කරගන්න පුළුවන් නම් හොඳ මේක හයි හත්ටි ඇති ගලක්. එහෙමත් ගන්න පුළුවන් ආස්වාද කරේ. හැබැයි කල්යන්ට යන්නේ ක්‍රත ආදීනේ වගේ නේ. ගල උඩින් දිල්ලා යන්න පටන් ගන්නවා, පතුරු ගැලවෙන්න පටන් ගන්නවා, ගල කෑලි පුපුරන්න පටන් ගන්නවා, පුපුරාගෙන යනකොට දැන් ගල් පර්වතයේ ඉරිදල්ලා ඇතුළ වෙන ගිහින් අන්න ආදීනව කාලේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකේ දිල්ලා ගියා, බිල්ලා ගියා, කෑලි කෑලි පැති පැතරි දැන් අර කිව්ව ගල නැහැ දැන්. සමත තියන්න. අන්න ගලේ නිසරණේ. එහෙනම් උද්‍යංගම, අත්ංගම, ආස්වාද ආදීනව නිසරණ කියන එක කළු ගල්ටත් අයිති. මේ ලෝකේ හැම එකකම ওই විදිහට අයිති. මෙන්න මේකෙන් දැනගන්න ලෝකයේ යමක් යම් තැනක ඇද්ද? සජීවී වේවා අජීවී වේවා සියල්ලීම යථා ධර්මතාවයක් තියෙනවා ලෝකේ ක්‍රියාත්මක වෙන ක්‍රමයක්. උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සාරණ කියන මෙන්න මේ ක්‍රියාදාමයට අනුව තමයි මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ. යම් කෙනෙක් ඔය තුල සදාතනික වස්තුවා පනවන්න යම් කෙනෙක් කියනවනම් හේතු නැති කියමනක් වෙනවා. ලෝකයේ තුල ওই தත්යෙන් අහක් වෙච්ච සදාතනිකත්වය පැනෙවුවා නම් යම් කෙනෙක්. ඒ පනවන්න හේතු නැහැ. හේතු නැති මතයක් දෘෂ්ටියක් නිසා කිසිම විද්‍යානුකූල සත්‍යතාවයක් ඥානගෝචර කිසිම න්‍යාය ධර්මයක් ඒකේ නැහැ. එහෙනම් ලෝකයයි යමක් යම් තැනක හටගත්තා. හටගත්ත ලෝකේ අතීතයේ හටගෙන තිබුණා නම් උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිසන කියන කාලත් පහට එකතු වෙලා ගිවිලා ගිලා ඉවරයි. දැන් යමක් හටගෙන විද්‍යාමාන වෙනවා නම් උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිසන කියන මේ කාල පහේ ක්‍රියාදාමයේ තුල පුතන හරි විද්‍යාමාන වෙන්නේ. මතු යම් කාලක මතුවට විද්‍යාමාන වෙනවන වෙන්න ඕනි. උදයංගම අත්ංගම ආස්වාදාදීන නිසරගෙන මේ මේ ක්‍රියාදාම පහට අඩංගුව ක්‍රියාත්මක වෙන එක. ඔයිට එහා ලෝකයයි කියලා අතීතයේ තිබුණා කියලා පනවන්නත් නැහැ දැන් තියෙනවා කියලා පනවන්නත් නැහැ මතු අනාගතේ හරගන්න පුළුවන් කියලා හේතුවක් නැහැ පනවන්න. ඔයින් අහපෙච්ච එක. එහෙනම් ලෝකයයි යමක් යම් තැනක හටගත්තා නම් ඔය ක්‍රමයේ මිසක ඔයින් එහා දෙයක් නැහැ. එහෙනම් එහෙම දෙයක් තුළ අපි බලාපොරොත්තු වුණොත් මෙන්න මෙබඳු වස්තුව ඇතුළු කරුවොත් මට සදාතනික සැනසෙන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ ඉවරයි. මෙන්න මේ தത്വෙටපත් වුණොත් මගේ ප්‍රශ්නේ නිරාකරණය කියලා කියන්න පුළුවන්ද? ඕ වගේ ක්‍රියාදාම පහක් තුنين ගෙවිලා යන. යමක් අල්ලාගෙන යමකටපත් වෙලා. අපිට කියන්න පුළුවන්කමක් තියනවාද? මම දැන් සැනසෙන තැනකටපත් වුණා මගේ ප්‍රශ්නේ ඉවරයි කිය. එහෙනම් න්‍යාය ධර්මයට අනුකූලව මේ ලෝකේ කිසිම තත්ත්වානාන්තරයකටපත් වෙලා හොටිය කරගන්න බෑ. දැන් අපි සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු වේ ගත්තේ. තත්ත්වානාන්තර කියන තරම් බලමු. ඔය ක්‍රමෙට ගන්නවා. ඉංජිනේරුවේ කියන. දැන් ඉංජිනේරුවා කියලා යම්කිසි කෙනෙක් පෙන්වනවා නම් යම්කිසි යම්කිසි ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ දැනීමත් තුලින් පූර්ණ භාවයටපත් වෙලා ඒ தත්ත්වයටපත් වෙන්න ඕනේ. යට අපි ඉංජිනේරුවා කියලා සම්මත කරනවා. දැන් ඉංජිනේරුවා යන සම්මතිය කොහොමද හටගත්තේ? පුංචි ළමයෙක් ළමා කාලේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් ඉගෙනීම දියුණු කරගෙන නොඑක් දේවල් ඉගෙනගෙන ඒ අවශ්‍ය අදාළ විෂය පිළිබඳ දැනුවත් වෙලා ඒ කාලේ සකස් වෙලා සකස් වෙලා විභාග පාස් කරගෙන යන උද්‍යංගම අවස්ථාව. ඊළඟ පත්වීමක් ගන්නවා ඉංජිනේරු පත්වීම අන්න අත්ංගමීට ආවා. දැන් ඉංජිනේරුවා මොකද කරන්නේ? එයාගෙන් ගන්න පුළුවන් අපි වැඩ කොටසක් ඇද්ද කරන ආස්වාදකාර. ඊට පස්සේ ඒ කාලේ යනකොට මොකද කරන්නේ? යායේ කාලේ ගෙවිල යනකොට තවත් ඉංජිනේරුකම් කරන්න බෑ දැන් පෙන්ෂන් ගන්න කාලේ. ආදීනෝ කාලට ආවා. දැන් මොකද කරන්නේ? දැන් පෙන්ෂන් ගිය ඉංජිනේරුවා මැරලා ගියාට පස්සේ ඉංජිනේරුවේ නිසා වෙනවා. ඔන්න සතරානාන්තර කියන්නේ. දැන් හැම දෙයකම ස්වභාවය උකයි. ගුණවතා කියනවා. ගුණවතෙක් එකපාර හටගන්නේ නැහැ. නැනවතා කියනවා ගුණවතා කියනවා. එයා හටගන්නේ ක්‍රමක්‍රමයෙන් දැනුවත් වෙලා ගුණ ධර්මයන්ගෙන් පූර්ණ වෙලා ඉවිදිලා ගුණවතෙක් හැටියට විද්‍යාමානක උදයන්ග. ගුණවත් ගුණවතාගේ උදයන්ග මේ. දැන් ගුණවතා හැටියට විද්‍යාමාන කාලේ වහා අත්ංග මේ. දැන් ගුණවතාගේ යම්කිසි ගුණයක් ලෝකෙට විද්‍යාමානද ආස්වාද කාලේ. ඊට පස්සේ එයාගෙත් පැහැරීමක් එනවා. දැන් ගුණවතා කියන தත්ත්වය ඇති උනේ අර කියන සත්පුද්දල සත්පුද්දල අතරේ. එයාගේ වැහැරීමක් වෙනකොට ගුණවතා වැහැරිලා. මරණයටපත් වෙනවා. දැන් ගුණවතාවල. දැන් කවුද ඒතකොට ඉන්නේ? එහෙනම් මේ ලෝකයේ කිසිම தත්ත්වට ආනාන්තරය, සත්පුද්ගලත්වය, ද්‍රව්‍ය වස්තුවක් මේ ලෝකේ මොනම දෙයක් හරි. අපි ප්‍රිය වශයෙන්, මధుර වශයෙන්, අපි ප්‍රියයි මනාපයි අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් අපේ කැමැත්තට අනුව පවතිනවා කියලා හිතුවොත්. අපේ කැමැත්තට අනුවද පවතින ওই ධර්මතාවයට අනුව. එහෙනම් ওই ධර්මතාවයන් අනුව එනකොට ලෝකේ පැවැත්ම ඉන්න අපිට සිද්ධ වෙනවා. ওই ධර්මතාවයේ ඒ ඒ අවස්ථාවට මූණ දෙන්න අපිට ඕන හැටි හදාගන්න බෑ. එන අවස්ථාව කොහොමද අපිට ඒකට මුර දෙන්න වෙනවා. ඊට අනුව අපි ජීවත් වෙනා මිසක් අපිට ඕන හැටියට උදයන්ග මත්තංග මාසාද ආදීන නිසන වෙනස් කරන්න බෑ. මෙන්න ධර්මතාවයට පිළිපාන බෑ කියන්නේ ඕකයි. පැවැත්මේ ඉන්න තාක්කල් පැවැත්මලුරු මේ යම් ධර්මතාවයක් ඇද්ද? ඒකෙන් අපිට ගොදුරු වෙන්න වහල් වෙන්න සිද්ධ වෙනවා මිසක්. අපිට පුළුවන් කමක් නෑ ඒක ජය ගන්න. එහෙනම් පැවැත්ම තුල සැනසෙල්ලක් හේව කවදාවත් පැවැත්ම සැනසෙල්ලක් හේන නම් මුලාවක් මිසක්. ওই ධර්මතාවයෙන් අහක් වෙච්ච පැවැත්මක් නැති නිසා. ওই පැවැත්ම තුල යම් තත්ත්ව රාණාන්තරයක් මොනවා හෝ දෙයක් අපි පැතුවෝ. බලාපොරොත්තු වුණොත්. බලාපොරොත්තු ලබන්න බැරි දෙයක් බලාපොරොත්තු වෙනවා. සැනසුමක් ලබන්න බැරි දෙයක් බලාපොරොත්තු වෙලා ඕකේ අතරපතරක් අල්ලගෙන. ඇයි නැත්තේ මට මේ සැනසුම හම්බුණා නේ කියලා අපි මුලා වෙනවා. ආස්වාද අවස්ථාව ආවට පස්සේ ආස්වාද අවස්ථාව ඉඳගෙන මට සැනසුම හම්බුණා කිය කිය ඉන්නවා නමුත් ආදීනවේ කරා ගලා යන ආස්වාද අවස්ථාවකේ ගෙවින්නේ. ඒක වළක්වන්න බැහැ. කොච්චර වළක්වන්න හදුවත් ආදීනවේ කරා යනවා. ආදීනව අවස්ථාව નિસරණය කරා ගමන් කරා. ඒක වළක්වන්න බෑ කාටවත්. ආදීනවෙන්වත් ඉන්න බෑ එක ගිලිලා નિસරණලා කෙලවර වෙනවා. එහෙනම් ක්‍රියාදාමයේ මේක නම් මේ තුල අපිට පුළුවන් ද සැලසුමක් පනවන්න. බුද්ධි ගෝචරව සැලසුම් ස්ථානය පනවන්න පුළුවන් ද සුඛ ස්ථානය පනවන්න පුළුවන් ද මේබඳු පැවැත්මක් තුල. මෙන්න මේ ස්ථානය ඇතුළු කළොත් නිට්ටයයි. මෙන්න මේ ස්ථානයේ සුඛ සහගතයි මේකෙන් ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. මෙන්න මේක ආත්මයි. පණවන්න පුළුවන්. පණවන්න බැරි දෙයක් පණවාගෙන මුලාසහගත යන නිසාම ලෝක සත්‍යය මුලාවටපත් වෙලා ඉන්නවා කියලා පෙන්නනවා. මෙන්න ලෝකයාගේ මුලාව. එන යථාර්ථයේ ධර්මයේ හරියට දැනගත්තා නම් ලෝක ධර්මයේ දැනගත්තා නම් ඔන්න ඔය ටික දැනගන්න ඕනේ. මෙන්න මේ ටික ස්පර්ශ කරනකොට දැනගත්තා අපි ස්පර්ශ කරන්නේ මේ ලෝකයේ පිළිබඳ ඔය අත තුල. ඔය අතරින් එකක්. ඇහැට රූපයක් වශයෙන් ස්පර්ශ වෙනවා නම් ඔය යමක උදයංගම අවස්ථාවක් එක අත්ංගම අවස්ථාවක් එක ආදීනව අවස්ථාවක් එක ඒ වගේම උදයංගම මේ අත්ංගමයක් එහෙම නැත්නම් ආස්වාද අවස්ථාවක් එක ආදීනව අවස්ථාවක් එහෙම නැත්නම් නිසරණ අවස්ථාවක් කනට ඇහෙන ශබ්දයක් තිබුණා නම් ඒකේ උදයංගම අවස්ථාවක් එක අත්ංගම අවස්ථාවක් එක ආදී ආස්වාද අවස්ථාවක් එක ආදීන අවස්ථාවක් නිසරණ අවස්ථාවක් නාසයට දැනෙන ගන්ධයක් තියෙනවා නම් ඒ දැනුනේ උදයංගම අවස්ථාවක් අත්ංගම අවස්ථාවක් ආදී ආස්වාද අවස්ථාවක් ආදීන අවස්ථාවක් නිසරණ අවස්ථාවක් දිවට රසයක් දැනුණා නම් ඒ දැනුනේ රස කියන එක උදයංගම අවස්ථාවක්, අත්ංගම අවස්ථාවක්, ආස්වාද අවස්ථාවක්, ආදීන අවස්ථාවක්, නිස්සාරණ අවස්ථාවක්. කයට පහසක් කියලා දැනුණා දැයිලා තියෙන්නේ. පහසේ උදයංගම අවස්ථාවක්, අත්ංගම අවස්ථාවක්, ආස්වාද අවස්ථාවක්, ආදීන අවස්ථාවක්, නිස්සාරණ අවස්ථාවක්. ආපු අවස්ථාව අනුව අපි ඒකට ගෝචරලා ඒක බදිනවා මිසක්. උදයංගම අවස්ථාව අත්ංගමයේ කරන්න අපිට බෑ. අත්ංගමයේ ආයි උදයංගමයට ගෙනියන්න බෑ. ආස්වාද අවස්ථාව ආදීන අවස්ථාවක් කරන්න අපිට බෑ. ආදීන අවස්ථාව ආස්වාද අවස්ථාව කරගන්න අපිට බෑ. ඒ අවස්ථාව මොහොතින් මොහොත ගෙවිලා යනවා ඒක ධර්මතාවය. ওই අවස්ථාවන් තුලදී යම් යම් අවස්ථාවකදී අපි ඕක ඇරිලා ගැරිලා මේක හරි වටිනවා කියලා ගන්නවා මුලාවටපත් වෙනවා. ඒක කැඩී බිඳී අවස්ථාව ගෙවිලා යනකොට අපි ඒකේ ශෝක වෙනවා සංවේගය වෙනවා. ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මේ තුන තුල සැරිසරාගෙන සැනසුම හොයාගෙන මේ ධර්ම සැනසුම නැති ධර්මතාවය තුල ගමන් කරනවා. මෙන්න ලෝකයයි ගමන. ලෝකයා සැනසුම හොයමින් සැනසුමක් ලබන්න බැරි දෙයක් තුල ගමන් කරනවා. යම් දවසක නුවණින් තේරුම් ගත්තා නම් සැනසුමක් හොයන්න බැරි දෙයක් තුලයි මේ ලෝක සත්‍යය සැනසුම හොයාගෙන යන්නේ කියලා. එදාට එයා දැනගන්නවා එහෙනම් මේ බඳු පැවැත්මක් තුල මොන සැනසුමක්ද? අන්න ධර්මයේ තේරු යථාර්ථයේ තේරුම් ගත්තා. එහෙනම් එයා දැනගන්නවා එදාට මේ පැවැත්මේ ඉන්න තාක්කල් අපේ බලාපොරොත්තුව මුලාව. කවදාවත් ඉෂ්ට සිද්ධ කරලා සැනසුමටපත් කරන එකක් මේකේ නෑ. නම් පැවැත්මේ හැටි ඕක නම් මොකද්ද කරන්න තියෙන්නේ? පැවැත්ම යම් තැනක නැත්නම් එතන ඔය කියන මුලාවක් ඉවරයි ඔය ප්‍රශ්නේ ඉවරයි මෙන්න දැනගත්තොත් සාහනේ තියෙන තැන යම් තැනක පැවැත්ම නැද්ද ඔය මුලාවෙන් බේරෙන්න බෑ ඔය අසහනෙන් බේරෙන්න බෑ යම් තැනක පැවැත්ම නැද්ද එතන අසහනේ ඉවරයි අන්න දැන් අපි දැනගත්ත අසහනේ ලෝකෙටයි තියෙන්නේ අසහනීට හේතුව මේ ලෝකෙ ගොඩනගන එකයි සහනේ ලෝක නිරෝධයටයි තියෙන්නේ ලෝකේ අතරින් වැලි මිදීමටයි. ඒකට තියෙන මාර්ගය ඇත්ත දැනගෙන ලෝකේ අසාරත්වයේ තේරුම් අරගෙන ලෝකේ ආදීනව දැකීමෙන් අතරීමේ ආනිසංස දකින මාර්ගය. අන්න දැනගත් සත්‍ය හතරමයි සත්‍යයට දාලා බැලුවේ. ඔන්න බුද්ධියෙන් ගෝචර කරලා නිගමනය කළා. ආකාර හතරකින් නිගමනය කළා. ඔන්න ඔය ආකාර හතරට කියනවා චතුස් සත්‍ය දකින්න ඕනේ. දැක්කට පස්සේ විමුක්තිය ලබා ගන්න චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ. හතරම ආර්ය ප්‍රසදාල් දකින්න ඕනේ. චතුස්සත්‍ය චතුරාර්ය සත්‍ය කරන්න ඕනේ. සත්‍ය දකින්නා වූ ක්‍රම හතර. ආර්ය ධර්මයේ දැනගෙන වෙන් කරගහම චතුරාර්ය සත්‍ය කියනවා ඒකට. එන ඔය එක තමයි විමුක්තිය ලබා ගන්න ක්‍රමය. ඉන් තිලක්ෂණේ මේ තුලින් තිලක්ෂණේ පෙන්눔 කරන හැටි. දැන් තිලක්ෂණේ අපි දකිනවා මොකද? ධර්මතාවයට අනුව යනවා මිසක් කැමැත්තට අනුව යනවා. නමුත් කැමැත්තට අනුව අපි කැමැතිද අපි බලාපොරොත්තු යම් ආකාරන ඒක ඉක්ම යනවා. එන කැමැති තියෙන්නේ. කැමැතිසිය නැති නිසා මේ දසහානී දුකේ ඉන්නේ. එහෙනම් කැමැතිසිය නැද්දී දුකයි. එහෙනම් ඒ දේ තුල සාරත්වයක් තියෙනවා. අනාතයි. අනත්තයි. එහෙනම් අනිච්ච නම් දුක නම් අනත්ත නම් ඒ බදේ අතුල අපි මොනවද හොයාගෙන යන්නේ? ඔක වෙනස් කරන්න පුළුවන්ද අපිට? මොන ආගමික නායකයෙකුටත් පුළුවන්ද ඔක වෙනස් කරන්න? අනිච්ච දේ නිච්ච කරන්න, දුක දේ සුඛ කරන්න, අනත්ත දේ අත්ත කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. මෙන්න මේක දැනගත්ත දවසට අපි දැනගන්නවා. එහෙනම් යථාර්ථයේ පින්නුවේ කවුද කියලා. අපිට එතන පිළිතන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. මොකද හේතුව? අපි කැමති නෑ මේ යථාර්ථය තෝරාගන්න අපි හොයන්නේ වෙන ප්‍රශ්නයක්. මේ පැවැත්මම වටිනවයි කියලා හිතාගෙන මේ පැවැත්ම පිළිසන්නක් හොයන තැනම අපි පරිශන කර කර ඉන්නේ. අපිට පැවැත්ම වටිනවා කියන පළවෙනි තැන තියා ඉන්න තාක්කල්. අපි ඒකට පිළිසරණ හොයනවා මිසක් යථාර්ථයේ පිළිසරණ ලබන්න අපි කැමති නැහැ. ඒ තාකල් අපි මුලාවේ නිගමනයේ වැහලා ඉන්නේ. මුලාවේ නිගමනයේ තමයි පරීක්ෂණ කරන්නේ. ඉතින් අපි මේකෙන් දැනගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මොකද මේ ලෝකේ ත්‍රිලක්ෂණයට දැක්කම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කම අන්න එතින්දී අපි දැනගන්නවා මේ අනුව කැමැතිසේ පවතින්නේ නැහැ මේ උදයංගම අත්ංගම ආස්වාද ආදීනෝ නිස්සාරණ කියන මේ ධර්මතාවයට අනුව මේ ලෝකේ සියල්ලම ක්‍රියාත්මක වෙන එක දැනගත්තාම. එහෙනම් මේකක්වත් කැමැතිසේ පවතිනේම නෙමෙයි. නම් මේ ලෝකේ පවතින දෙයක් ආස්වාද ගන්න බලාපොරොත්තු වෙන සැනසුම ගන්න බලාපොරොත්තු වෙන අපිට ඕන හැටියට පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම පවත්වන්න බැරි දෙයක්. අපි අදහස් කළොත් එහෙම පවත්වන්න. ඒකම අපිට අසහනයක් වෙනවා දුකක් වෙනවා. අන්න ඒකයි කැමැතිසේ පවත්වන්න බැරි දේ අතුරු කරන්න කියන දුක ලබා ගන්නවා. ඒ වැඩ පිළිලක් තියෙන එක අනාථ වැඩ පිළිලක් මිසක් කවදාතකට පිළිසරණ ලබා දෙන්නේ නැහැ කියලා දැනගත්තාම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තීරුම් ගත්තා. එතෙන්දී අපිට තීරණයක් එනවා. එහෙනම් ඒ බඳු අනාථ මාර්ගයක් අතහැරීම හැර නොයල්ම හැර විදීම හැර සැනසුමක් තයි කිනේ. ඒ තුල සැනසුම නැහැ කියලා. අන සැනසුම නැති මාර්ගය දැනගත්තාම ඒක අත්හැරීමේම සැනසුම ලබනවා කියලා දැනගත්තාම අන්න නිවන් දැක්කා. අන්න විමුක්ති මාර්ගය. විමුක්තිය දැකලා ඒකට අවශ්‍ය අත්හැරීමට නොයල්මට විදීමටපත් වෙනකොට යමක චන්දරාගයෙන් බැඳිලා හිටියා නම් ඒක අතරින් වෙලි මිදී ගියාම විමුක්තිය. ওই ටිකයි තේරුම් ගන්න ඕනේ. නැත්තන් වහන්සේ ඇයිද කුරුසියක අනේක වදවිඳ ජීවිතය පූජා කරන්නට සිදු වුණේ. අයිද උන්වහන්සේගේ නිර්දෝෂී බව නොකියා නිහඬව සිටියේ. මේ වද වේදනා දරා ගන්නට ප්‍රේම කරන්නට හැකි වූයේ කෙසේද? දැන් මේකත් අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක්. අහං නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කීස්සං දුස්සීලෝහි බහුජ්ජං. ඔය කාරණේ පෙන්නලා තියෙනවා. මම හරියට සංග්‍රාමයට බහැපු ඇතෙක්. හැම පැත්තෙම එන ඊපහරවල් සැරපහරවල් කාගෙන සංග්‍රාමයේ ඉදිරියට යනවා වාගේ. මේ අසත්පුරුෂ වූ දුස්සීල වූ බොහෝ ජනයාගේ සැරපහරවල් ඊතර පහරවල් වෙන්නේ වචන කාගෙන. මේ දහම් සංග්‍රාමයේ තුල ඉදිරියට ගිහලා ලෝකයට යථාර්ථය පෙන්වා දෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා අර කියන අසත්පුරුෂ දුස්සීල ජනයාගේ නොඒකාකාර අලන්තේච්ඡංග වලට ගොදුරු වෙන්නේ. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ හුඟක් වැදගත් දෙයක්. දැන් මැණික් වටිනවයි කියලා අපි එක්තරා විදිහක නිගමනයක ඉඳලා. අපිට මැණිකක් හොයාගන්න ඕන නම් මැණික් ගන්න යනවා. දැන් මැණික් කොහෙද තිබුණේ? අර හොන්බොර මඩ වැඩ කරන්නේ නැති කිරිවනාගල් ඕ ආශ්‍රයම තමයි කොතන හරි මැණික් කිල්ල මේ මැණිකක් තියෙන්නේ. දැන් අපිට මැණික ඕන්න. අපිට සිද්ධ වෙන්නේ නැත්නම් අර හොන්බොර අදින්න. අර පස්සේ අහකට දාන්න වෙනවා. අර කිරිවනාගල් බේරන්න තෝරන්න වෙනවා. ඒ රොඩු වලු අයින් කරන්න වෙනවා. ඒවා ගරලා අහකට දාලා ඕනේ මැණික වෙන් කරලා තෝරා ගන්න. දැන් මැණික් එකක් තියෙනකොට රොඩු වලු කොච්චර තිබුණාද? එක මැණික තෝරා ගන්න අපිට විශාල රොඩු ගොඩක් අදින්න සිද්ධ වුණා. කුණු ගොඩක් අදින්න සිද්ධ වුණා. මල ගා ගන්න සිද්ධ වුණා. මල ගා ගන්නේ නැතුව පුළුවන් ද මැණිකක් වින් කර ගන්න. අර මල ගොඩේ වාසිය තියෙන මැණික්. එහෙනම් මඩ ගොඩවල් වල තියෙන මැණික් වාගේ, පස් ගොඩවල් වාසිය තියෙන මැණික් වාගේ. මේ ජන සමාජයේ මඩගොඩවල් වැනි පස්කොඩවල් වැනි ජන සමාජය අතරේ හතරින් පතරේ මැණික් තියෙනවා. මේ යහපත් මානසිකත්වයන් තියෙන පුද්ගලයෝ ඉන්නවා. අන්න ඒව හැඟවිලා තියෙන ඔය අතරේ. දැන් විමුක්තිය ලබා දෙන්න නම් අන්නේ උත්තම පුද්ගලයා මැණික් වැනි පුද්ගලයා හොයාගන්න ඕනේ. හැබැයි ඒ පුද්ගලයා හොයන්න යන්න වෙන්නේ අර මැණික් තියෙන පස්සාසි තියෙන මැණික් වාගේ. අර දුස්සීල බොහෝ ජනයා අසත්පුරුෂ බොහෝ ජනයා අතරේම තමයි මේවා තියෙන්නේ. මේ පුද්ගලයෝ ඉන්නේ. එහෙනම් ඒ පුද්ගලයා හොයන්න නම් ඒ පුද්ගලයාට දෙන්න නම් අර කුද්දලිය අතරින් අර මැණික් ගන්න ගිහිලා අර මඩ ගාගෙන ඒව ඇදලා තෝරාගත්තා වාගේ. තෝරන්න සිද්ධ වෙන අර කුද්දලයා. එයාට විතරක් දෙන්න බැහැ. එයා හොයන්නත් බෑ කොතන ඉන්නවද කියලා. අන්නේ එයාට දෙන්න වෙනකොට දෙන්න වෙන්නේ මාධ්‍ය කරගන්න වෙනවා. අර අසත්පුරුෂ මහා ජනයා අතරට පැනලා තමයි තෝරන්න වෙන්නේ. හැබැයි ওই වෙලාවේදී තනි ක්‍රමයේ යහපත් ධර්මයේ කියන එක අර දුස්සීල අසත්පුරුෂ ජනයාට වහ කඳුරු වගේ දෙයක්. ලාභයේ කීර්තිය ප්‍රශංසාව අගතැන්පත් කරගිනි. ඕන ජඩ වැඩක් බලු වැඩක් අසාධාරණයක් කරලා ඒක ලබා ගන්න පතරන දඟලන දෙරමන ජනතාවක් අතරේ. ඒක අසාර දෙයක්, ඒක වැඩක් නැති දෙයක්, ඒක නෙමෙයි සැනසෙල්ල තියෙන්නේ. ඕව අත්තරපල්ලා කියලා හිටන් ඔයකට පෙන්වන මාර්ගයේ පෙන්වන්න ගියොත් එහෙම. අර ජනතාව කැමති වෙයි. ඒ ජනතාව සම්පූර්ණ විරුද්ධ වෙනවා. විමුක්තිය ඒගොල්ලන්ට වහකදුර. ඒගොල්ලෝ කැමති නැහැ. ඡාම් ජීවිතයකට ඒ වගේ සුචරිත ජීවිතයකට පිරිසිදු ජීවිතයකට එයයි කැමති නැහැ. ඕන අසත්පුරුෂකමක් කරලා ඕන ජඩබලු වැඩක් කරලා. තමාගේ ආස්වාදයේ තමාගේ බලාපොරොත්තුව ජය ගන්න තමයි එයාගේ හිත තියෙන්නේ. ඒක අසත්පුරුෂයා ගතිය. පාපී බුද්ධලයාගේ ගතිය. ඉන් මේ පාපී බුද්ධලයාගේ පරමාර්ථය තියෙන්නේ ඒක නා. දැන් මේ උත්තම මානස උත්තම පුරුෂයින්ගේ යහපත් කතාවල් යහපත් ක්‍රියාවල්. ඒ අයට විස නැද්ද? ඒගොල්ලන්ගේ මාර්ගයට බාධායි. කොච්චර උත්තම වුණත් උත්තම පුද්ගලයාට අසත්පුරුෂ සමාජයේ තැනක් නැහැ. සත්පුරුෂ සමාජයයි උත්තම පුද්ගලයා පිළිගන්නේ. 100ට 1000ට එක්කෙනෙක් නම් සත්පුරුෂයෝ ඉන්නේ. අනික 999ම අසත්පුරුෂයෝ වෙනවා. සත්පුරුෂයා තෝරා ගන්න සත්පුරුෂයාට කියන බලින් පැහැදෙනවා 1000ට එක්කෙනෙක්. අනික 999ම විරුද්ධ වෙනවා. ඒ විරුද්ධ වෙච්ච 999 සත්පුරුෂයාට පහර ගහන්නේ නැහැ. මේක තමයි ලෝකේ ස්වභාවය. නිසා මේ ලෝකේ පහළ වෙච්ච කිසිම යහපත් දාර්ශනිකයෙකුට මොනවා හරි යහපත් ගුණයක් පෙන්නපු කෙනෙකුට අසත්පුරුෂයෝ තැනක් දුන්නේ නැහැ. ලෝතර බුදු පියාණන් වහන්සේට තැනක් දුන්නේ නැහැ. යේසුතුමා යේසුස් වහන්සේට තැනක් දුන්නේ නැහැ කිසිම කෙනෙකුට. ඒ තැන දුන්නේ නැහැ. ලෞකික වශයෙන් යහපත පෙන්නපු කෙනාට තැන දුන්නේ නැහැ. ලෝකෝත්තර වශයෙන් යහපත පෙන්නපු අති උත්තමයාට තැන දුන්නේ නැහැ. දෙන්න හේතු නැත්තේ මොකද? අසත්පුරුෂ සමාජයේ සත්පුරුෂ ධර්මයේ බාරගන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ අසත්පුරුෂ සමාජයට වහකදුවෝ. ඒක වෙනවා. ඉතින් ඒක තමයි හේතුව. ඒ හේතුව මොකද වෙලා තියෙන්නේ? සත්පුරුෂ ධර්මයට අසත්පුරුෂයා විරුද්ධයි. ස්වභාවය ඒකමයි. ඒක වෙනස් කරන්න බෑ. ඒ ස්වභාවය ඒකයි. ඉතින් නමුත් ඒ නිසා තමයි ඒ උත්මය. ඒ එන සියලුම සැඩපරසකම් මෙල්ල කරගෙන ඉවසලා. ඒ සත්පුරුෂත්වයේ නගා සිටවන්න ඒකට ඉවසීමේ ශක්තිය නගන්න ඕනේ. අන්න ඒ නිසා එන හැම එකක්ම බොහෝම ඉවසිල්ලෙන් ඉවසනවා. සත්පුරුෂයන්ගේ ගුණයක් ඒක. අසත්පුරුෂයා හදන්න බැරි බව දන්නවා. අසත්පුරුෂයාට කිව්වට තේරෙන්නේ නැහැ. එයා තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක නැහැ. දැන් මොකද කරන්නේ? ඌරු හැලක් හරි ගොන්නුරු හැලක් හරි මිනිහේ කොට කරගෙන නරි හැලක් හරි මිනිහේ කොට කරගෙන හපා ගන්න බැන්නොත් අයින්ද බැන්නොත්. බොලාව අයින්නවා කියන එක හොඳ නැහැ හපනවා කියන එක හොඳ නැහැ කියලා උන්ට කියනවා. පුළුවන් ද කියලා තේරුම් කරලා දෙන්න. බේරෙන්න පුළුවන් නම් බේරෙනවා නැත්නම් ඉතින් මොනවද කරන්නේ? නරිරැලක් ඇදිලා හූ කිය කිය ඇදිලා හිටන් හපා කන්න පැන්නට පස්සේ මිනිහේ කොටු වුණොත් එහෙම. බොලව් නරියනේ හපා කන එක හොඳ නෑ හූ කියන එක හොඳ නෑ කියව පිළිගනියි. තේරුම් ගනියි. නරි වාගේ ඉන්න මිනිසු ටිකක් එකතු කරගෙන උත්මේ කල්ලාගෙන උත්මයට හිඟි කරනකොට. ඉතින් අර නරින්ට කියනවා මාගේ අර උන්ට කිව්වොත් එහෙම අර දුස්චරිත අසත්පුරුෂයින්ට කිව්වොත්. ওই නරක වැඩ හොඳ නෑ කියලා උන් පිළිගනියි. ඒක පිළිගන්න එකක් නැති බව දන්න නිසාම කියන්නේ නෑ. කියලා මොනවා කරන්නද? ඒකයි හේතුව. ගයක් ගිනි අරගෙන දැවෙනකොට ඇතුලේ වටිනා වස්තුවක් තියෙනවා දැක්කොත්. දැන් ඒ පුද්ගලයා දන්නවා මේ පැන්නට පස්සේ එහෙම එහෙම පිච්චෙනවා තමයි. හැබැයි උන්ට පුච්චලා විනාශ කරන්න බැරි මේ මට්ටමින් නම් පැනලා කොහොම හරි යට ගිහින් පිච්චෙන රස්නේ අතරින් පැනලා වටිනා බඩු අරන් එළියට පයින්නවනේ. මෙන්න මේ වගේ මේ ලෝකයාගේ ගිනිගත් හා සමාන අසත්පුරුෂ වදන් වලින් අසත්පුරුෂ ක්‍රියා වලින් අවිවට කොටු වෙලා ඒවෙන් තැල්ලා පොඩි වෙලා ගියත් ඒකෙන් නැහෙන්නේ නැති වෙන්න. යම් කෙනෙක් බේරා ගන්න පුළුවන්. එතන ඉන්න කෙනෙක්. ඒ ඔක්කොම විදගෙන ඒකට ඉදිරිපත් වෙන සත්පුරුෂයා ලක්ෂණය. මෙන්න මේ නිසා සත්පුරුෂ ගුණේ ලබන්න ඉවසීම පළවෙනිම අග්‍ර අන්දමින් පුරුදු කරන්න ඕනේ. නැත්නම් සත්පුරුෂ සමාජයක සත්පුරුෂ සමාජයක් කියලා කිව්වට සත්පුරුෂ සමාජයක් හදන්න බෑ. 1000ට එක්කෙනෙක් ඉන්න සත්පුරුෂයෝ 10000ක් එකතු කරපුවාම 10 දෙනෙක් එකතු කරගත්තා හැකියි. අසත්පුරුෂයෝ ඉන්නේ ලක්ෂයක් ඉන්න එකකට ගියාම 100ක් ඉන්නවා. ওই 100 එකතු කරගන්න අසත්පුරුෂයෝ ලක්ෂයක් එක තරම් කරන්න ඕනේ. 1000ක් එකතු කරගන්න කෝටියක් එක තරම් කරන්න ඕනේ. හැබැයි 10 ওই 1000 එකතු වුනහම සත්පුරුෂ සංවිධානයක් හැදෙනවා. 1000ට එකනා ගානේ කෝටියකට 1000ක් එකතු වෙනවා. දැන් කෝටියක් එක තරම් කරුවාම 1000ක සත්පුරුෂ සංවිධානයක් හදාගත්තා. මේක ලේසි වැඩක් නෙමෙයි. යේසුස් වහන්සේ පමණක් නෙවෙයි මේ ලෝකේ කවුරු හරි යම් දාර්ශනිකයෙක් බිහි වුණොත් ලෝකෙට යහපතක් දෙන්න. හොඳක් කියා දෙන්න. ඒ සියල්ලන්ටම ওই ටිකට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පොඩ්ඩක් කල යනකොට අසත්පුරුෂයව බඩවලා ගන්න අර සත්පුරුෂයා දරවීම කරගන්න. ඊට පස්සේ ඉහ උඩ තියාගෙන සලකමින් තමන්ගේ බඩවලා ගන්න. ඊට පස්සේ බලනකොට විශාල ආගමක් හැදිලා විශාල පිරිසක් බෝ වෙලා අපි ඔක්කොම අහවල් කාණ්ඩි කට්ටිය කියලා නම තියා ගන්නවා. නම තියාගත්තේ මොකටද? එයා දරවීම කරන්නේ උත්තරමයා දරවීම කරගෙන තමන්ගේ වැඩ බලා ගන්න. මෙන්න මේකෙන් පෞකාලික මහා කාණ්ඩයක් ඉන්න ආගමක් හැදෙනවා. ඒ කට්ටිය අපි බුද්ධ ආගමේ, අපි ක්‍රිස්තියානි ආගමේ, අපි මුස්ලිම් ආගමේ, අපි Hindu ආගමේ ওই විදිහට ගියා ඉතින් කාණ්ඩ කාණ්ඩ විදිහට ඉතින් කාණ්ඩ හත අටක් හැදිලා ඒක දරා ගන්නවා. ඒ ස්වාමීනි ඒක පූර්ව විපාකයක් නෙවෙයිද? ඒ කිව්වේ? ඒ කියන්නේ යේසුස් වහන්සේ කරන්නේ නැහැ විඥාසුණානේ. දැන් ඒකෙදි මෙහෙමයි. ඔව් පූර්ව විපාක කියන එක එකක්. පූර්ව විපාක සම්බන්ධ වෙනවාමයි. අප්‍රමාණ සංසාරයේ සත්පුරුෂයෙක් බවට හැදුනේ කවදා හරි හිටිපු අසත්පුරුෂයෙක්මයි. කාලෙකදී ඉස්සෙල්ලා අසත්පුරුෂයෙක්. යාම අසත්පුරුෂ ධර්මයේ අසත්පුරුෂ බව දැනගෙන. සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂ බව තේරුම් අරගෙන. එයාට යම්කිසි නුවණක් උත්සාහයක් වීරියක් යම් යම් මාර්ගයෙන් වැඩුණා නම් ඒ වැඩිච්ච ගුණය අනුව එයා තේරුම් ගන්නවා මම මේ සමාජයේ බැහැලා තවත් අයට උදව් කරන්න ඕනේ කියලා. මේ අති දුර්ලභ ලෝකේ වාසනාවන්තයන්ගේ හැටියක්. මෙන්න මේ බඳ අති උත්තරමේ තමයි සාතුරුන් වහන්සේලා කියන්නේ. ඒ ඒ මට්ටමට හිත වඩාගෙන යන අය. ඒ අයට සිද්ධ වෙනවා. ওই තරඟිට බැහැලා. ඕකේ පොර කාලා අර සැඩ පහරේට දැම්ම එක කිමිදුම් කාර්යයක් වෙන්න අර මහා සැඩ සුලිය පිළිලා උඩට දෙනවා. ඉතින් කිමිදු කාර්යයක් වෙනවා වගේ. අර උත්තම දාර්ශනිකයා වෙන්න උත්තම සාස්ත්‍රුවරයා වෙන්න. ඔය මාධ්‍ය ඕකට බැහැලා මේ මේ අර සැඩපහරි අර වක්කලමේ පීනලා එනවා වගේ පීනන්න වෙනවා. මේ ජන සමාජයේ නැමැති වක්කලමේ පීනන්න වෙනවා. ඉතින් ඒක ධර්මතාවය. ඒ ඒ ධර්මතාවයේ පීනන්න වෙනවර ඕකෙන් බේරෙන සත්‍යයක් එන්නේ. එයා ඒ යහපත් පැත්තෙන් උපරිමයේ ජය අරගෙන අර අසත්පුරුෂ ධර්මයන් මැඩපවත්තන්න දක්ෂ වෙන දවසටයි. දැන් ලෝතර බුදුරජාන් වහන්සේගේ බෝධිසත්ව කාලෙදී ඔය වගේ මරුන් කන්නේ සිද්ධ වෙච්ච වාර අනන්තයි. බොහෝ මරුන් කෑවා. මාතාංග පඬිතිය වෙලා ඉන්නකොට ඔය යේසුස් වහන්සේ මේ කුරුසය යන ගෙහුවා කියන කතාව වුණා වගේ කාලයක් ඒ කාලේ සිද්ධ වුණ අපේ බෝසතන් වහන්සේට. මාන්නාකාරකමට පහර ගහලා මෝඩ මාන්නාකාරකමේ තිබෙනා නින්දිත බව පෙන්නලා යහපත් ජීවිත ගත කරන්න මග පෙන්වා දෙනකොට කුල කුල බේදයට පහර ගහලා කටයුතු කරන්න ගිහිල්ලා අන්තිමට අල්ලගෙන ගල් ගහලා මැරුවා. අවදාවේ මාතා මහ බෝසතාණන් වහන්සේ මාතාංග පඬිතෝ ඉන්නකොට. ඒ කාලේ පොඩි කෙනෙක් නෙමෙයි. ඉරිදි බල අරගෙන ලෝකයට নানা ආකාරයෙන් ඉරිදි බලපාව පෙන්නලා තමයි එයාගේ தත්ත්වය ලෝකෙට පෙන්නලා මෙන්න මේකයි ඇත්ත කියලා පෙන්වන්නේ. ඒ කාලේ හැඩෝල් කියන කුලේ ඉපදිලා. ඒ තිබිච්ච කුලමානෙන් උසස් වෙලා හිටපු බමුණු කුලමානේ බිඳලා. ඔය කුලෙන් නෙමෙයි මේ බ්‍රාහමණයෙක් වෙන්නේ කුලෙන් නෙමෙයි ගෝත්‍රයෙන් නෙමෙයි බ්‍රාහමණයෙක් වෙන්නේ තමන්ගේ ක්‍රියාවෙන් යහපත් චර්යාවෙන් කියලා පෙන්වන්න ගිහිල්ලා. ඒක මැඩපවත්තන්න බැරුව ගියා ඒ ප්‍රතිඵල ලැබුව නිසා. අනික් අයට පෙන්වන්න බැරිද එයා පෙන්ලා පෙන්නන. අනික් අයට පෙන්නගෙන හිටියා. එයා හඳ පලාගෙන එන විදිහට මවලා පෙන්නන. සෙනග ඉදිරියට අද මාතාංග පඬිතු වෙන්නේ චන්ද්‍රයා දෙවෑ කරන්නේ චන්ද්‍රයා තුලින් මතුවලා එනවා කියලා පේනවා. එහෙම ඉරිදි ප්‍රාතිහාරයක් පේනවා. මේ ප්‍රාතිහාරය පෙන්වුවට පස්සේ මොකද කරන්නේ? අනිකාගේ මාන්නේ බිඳුණා. අර මාන්නකාරව හිටපු පිරිසට ලොකු ප්‍රශ්නයක් වුණා. මිනිස්සු පිළිගත්ත වැඳලා බුදලා. උපතේ සැඩොල් කුලයක ඉපදිලා. නියම බ්‍රාහ්මණ ධර්මයේ තුලින් බ්‍රාහ්මණය කියලා පෙන්ලා ඉතින් පෙන්නවා මෙන්න මේකයි බ්‍රාහ්මණත්වය කියන්නේ. ඔය කුලේ නෙමෙයි කියන්නේ. මෙන්න මේක පෙන්වන්න ගියාට පස්සේ මේකට කුපිත වෙච්ච පිරිස උන්වහන්සේට අල්ලාගෙන ගහලා මැරුවා කොහොම හරි කොටු කරලා. එහෙනම් බුදුරජාණන් වහන්සේලා බෝධිසත්ව කාලේ ඔය යේසුස් වහන්සේ වුණා වගේ දේවල් වෙලා තියෙනවා. අපි කියන්නේ නෑ යේසුස් වහන්සේ කවුද කියලා. බැරිලා මාතාංග පඬිතුයෝ ඒ කාලේ බොම්බේ බෝධිසත්වයන් වහන්සේ ළමක් කියලා පිළිගන්නේ නෑ. ඒක පිළිගත්තේ මේ ලෝතර බුදුරන් පස්සේ උන්වහන්සේ කිව්වා මම පෙර මාතාංග නමින් කෙනෙක් කියලා හිටියා කියලා කිව්වට පස්සේ තමයි ඒ මාතාංග පඬිතුයෝ කියලා හිටන් ඒ කාලේ හිටියා කියලා කතා දින ඔබ වහන්සේ. කවුද දන්නේ? අපි දැන්නේ දන්නේ. ඔබ වහන්සේ කියන එක අපි දන්නේ නැහැ නේ හිම්බා. බෝධිසත්වයන් වහන්සේ ළමක් කියලා. අන්න මිනිස්සු දැනුවත් වුණේ ඊට පස්සේ. ඉතින් අපි දන්නේ නැහැ මං කියනවට කියනව නෙමෙයි. නමුත් ඔය යේසුස් වහන්සේ වගේ චර්යා රටාවක් තමයි එදත් වෙන්නේ. දැන් ඔහොම කෙනෙක් කවදා හරි බුදු වෙලා එහෙම කිව්වොත් එහෙම. එදා යේසුස් වහන්සේ කියලා මෙහෙම කෙනෙක් කියලා මම හිටියේ මෙන්න මෙහෙම අර අල්ලාහට ඇන ගැහුවා කියලා එහෙම කිව්වොත් එහෙම විතර මොකද කියන්නේ? ඇත්තටම බෝසත්ණන් වහන්සේ නමද කියලා ඉදාර පිළිගන්නේ. එලකන් දන්නේ නේ. ඉතින් මෙන්න මේ වගේ මේ ලෝකේ ශාස්ත්‍රෝරු පිළිබඳව අපි විවේචනය කරන්න යන්න හොඳ නැහැ. ලෝකයේ යම් කිසි ගුණධර්මයක් පෙන්වා දෙන යහපතක් පෙන්වා දෙන යම් උත්මයෙක් ඉන්නවා. බොහෝ කරම ඒ උත්ම ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන අය මහ බෝසත්වරු. අනික් කෙනෙකුට ඒ කියන්නා වූ මානසිකත්වයේ ඒ කියන හැකියාව උදා වෙන්නේ ලෝකයාගේ ගැරහුම් ලබාගෙන නිന്ദා පහත ලබාගෙන ඒවා ඉවසගෙන. ඒවට කම්පා නොවි. ඒ උතුම් ගුණ වර්ධනය කරන්නා පුද්ගලත්වයට සාමාන්‍ය කෙනෙකුට මුහුණ දෙන්න බෑ. ඒ අන්නේ අය තමයි මහ බෝසත්වරු කියන්නේ. ඒක එහෙම අය බොහොම කලාතුරකින් ලෝකේ ඉන්නේ. අති දුර්ලභයි. ඉතින් ඒක උන්වහන්සේට මේක වෙනවා කියන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ස්වභාවය ඒකයි. ඉතින් මේකෙන් මේකෙදි අපිට දකින්න තියෙන උතුම් ගුණයක් තියෙනවා. අසත්පුරුෂයන්ගේ කතා මාධ්‍යය නිහඬ වුණා. උන්ට විරුද්ධව පහර ගහන්න ගියේ නැහැ. යථාර්ථය දන්න නිසා. ඒක තේරිච්ච නිසා. හැබැයි ඒ විදිහේ දුක් කරදර දුන්නත් උන්වහන්සේ පසු බැහැලා නැහැ. අද වෙනකලත් යම් අධ්‍යායක ඉඳගෙන හරි ඒ යහපත ගෙනියන. ඒක තාම ඉදිරියට ගෙනියනවා. අන්තිමට කියනවා මොකද්ද? මේ සියලුම සත්ව ඔබ වහන්සේගේ පාමුලට ගෙන දුරු මගේ ගමන නවත්තන්නේ නැහැ කියන. දේවි ස්වාමීන් වහන්සේගේ පාමුලට පියාණන් වහන්සේගේ පාමුලට මේ සියල්ලෝ කැඳවනතුරු මම මගේ ගමන නවත්තන්නේ. අන්න බෝධිසත්ව චරිතය. බුද්ධෝ හම් බෝධිසාමි මුත්තෝ හම් මොතේ පරේ තින්නෝ අන්තාරයිසාමි සංසාරෝග මහපය. මම බුදු වෙනා මේ අනික් අයට අවබෝධය ලබා දෙනවා. මේ හේතුව ඒකයි ඉතින්. ගමන ඉවර කළ යන්නේ බෝධිසත්ව ගති ලක්ෂණය. බෝධිසත්ව ගතිය. ඉතින් ඒ නිසා ඒ ගුණය නිසා මේ ඒක නවත්තන්නේ නැහැ. කවදා හරි ඒ තියෙන සත්‍යෙට මානසික අතිය දිනු වෙනකම් ඔය ස්වභාවය ගිනියෙනවා. ඒකයි කාරණා. ඉතින් මේ වැඩි අපි ක්‍රිස්තියානි මේ කට්ටිය ක්‍රිස්තියානි මේගොල්ලෝ අපේ බෞද්ධාගම නෙවෙයි මේගොල්ලෝ මිත්‍යාදෘෂ්ටිය එහෙම බහින්න බෑ. මොකද සෑම බෝධිසත්වරේ පස්සෙම බෝධිසත්වයේ බුදු පිරිසක් එනවා. කවදා හරි උන්වහන්සේලා මේ යථාබෝධයේ පූර්ණත්වයට පත්වෙච්ච දවසට මම මෙතෙක් කල් ආවා එක්තරා මට්ටමක. නමුත් මෙන්න නියම යථාර්ථය ගැදෙන දවසක් තියෙනවා. උන්වහන්සේ මාව අවබෝධ කරගන්න. එදාට කියනවා ලෝතුරා බුදු වෙච්ච දවස. අන්නේ පස්සෙන් ගිය පිරිස එදාට ඒ ළඟම. ඒ පිරිස විමුක්තිය ලබා ගන්නවා ඒ ආශ්‍රේ. එහෙම පිරිසක් ඉන්න නිසා අපිට කාටවත් මේ ආගමික නායකයෙක් පස්සේ යන කට්ටිය කියලා ඒගොල්ලන්ට දොස් කියන්න බෑ. එයා මේ ලෝකෙට පෙන්වලා දුන්නේ යම් කිසි විදියක කර්මඵල අදහන ධර්මයක් නම්. බෝසත්ත්වරු ඒ තැනයි ඉන්නේ. කර්මඵල විශ්වාස කරන්නේ නැති පිරිසක් ඉන්නවා නම් මිත්‍යා දෘෂ්ටික පිරිස. ඒ අනාත වෙන පැත්ත. කර්මඵල අදහන ආගමක් හැටියට තියනවා නම් යම් ආගම ධර්මයක්. ඒකේ නායකයෝ ඉන්නවනම්. බෝසත් චරිතය ඒවා. ඕක දැනගන්න ඕනේ විදිහට. යේසුස් වහන්සේ කර්මඵල දාන ආගම පින්නවා මිසක් ඒකෙන් අහක්ක පින්නුවේ නැහැ මූල ධර්ම. පතේ හදාගත්ත බුද්ධිලින්ගේ විකෘති කිරීම නිසා ඒවා වෙනස් කරගන්න පුළුවන්. අනේ පරණ බයිබල් පරණ තෙත්තෙමින් තියෙනවනේ. ඒ තියෙන එකේ තියෙන නියම එක. දැන් ඒක සතුන් නොමරව කියන එක මිනි නොමරව කියලා පස්සේ කියලා වෙනස් කළා. සතුන් නොමරව හොරකම් නොකරව දසපනත කියලා අහම පෙන්නුවේ දස අකුසලයෙන් වෙන් වෙන එකම පෙන්නේ. ඒ පෙන්නපේක පස්සේ කාලෙක සතුන් නොමරව කියන එක මිනි නොමරව කියලා වෙන් කළා. ඉතින් අන්න අලුත් තෙතමෙන්තුවට. ඉතින් මේ ආකාරයෙන් පස්සේ හදාගන්නේ එහෙම වෙනම තියෙනවා. ඒ වෙන අපිට ධර්මෙමයි ඉන්න බෑ. තමාට යමක් කරනවාට තමා කැමති දන්නටත් ඒ කරන්න. තමාට යමක් කරනවාට තමා අකමැතිද අන්ටත් ඒ නොකරන්න. මේ ව්‍යවස්ථාවේ හරයයි. එන බුදු ඉදා අද පින්නමු ව්‍යවස්ථාවේ හරය ඕකන. ඕකට අනුකූල වෙන්නේ අනික ව්‍යවස්ථාව. අත්තානං උපමං කත්තා නහනෙය නගාතේ. තමා උපමා කරන්නේ අන්ට හිඟි හිංසා කරන්න එපා, ඝාතනය කරන්න එපා. ඒක මේ වෙන්නේ. වැපිරුවේ යමද්ද අසයන්නේ ආකාරය. යාදිතේ අපතේ බීජං කාදිතේ හරතේ ඵල. වැපිරුවේ යමද්ද බීජේ ඵලයේ ඒකයි. ඔරිය කියලා නැහැ. ඉතින් ඔය ඉතින් හේතුඵල ධර්මේ නැහැ. කර්මඵල දහල නැහැ. අන කර්මඵල දහන ධර්මය. ඉතින් මේ මූල ධර්මයක් තියෙනවා නම් ඒකේ බෙන්ඩ බෙහෙරි ඉන්න නම් කොච්චර හොඳද? ඒකේ ඉන්නේ උපමාව තේරුම් ගන්න බැරුවහම ඔන්න දුලියංග කියලා පෙන්නව ඔහ රහයි කියන. කන හැටි දන්නේ නැතනම් කට්ට කන්න ගියටම් කටතු වල කරගන්නව වෙලක් තමයි අද කරන්නේ. බයිබලයේ කියන්නේ දුලියංග ගෙඩියට සමාන කරලා කිව්වොත් මම උපමා කියන එක දාලේ බයිබලයේ දුලියංග ගෙඩියක් වගේ. කට්ටකින් වැහිලා තියෙනවා. ඇතුලේ රසවත් මදයක් තියෙනවා. ඒ වගේ උපමාවෙන් වහලා තියෙනවා කටුවක් වැනි උපමාවකින් වහලා තියෙනවා. ඇතුලේ තියෙනවා සාර ධර්මය. මගේ වස් කාලා ලේ වීපල්ලා කිව්වහම ලේ වෙනුවට වයින් ගත්තා මත් වෙනුවට පාන් ගත්තා. පාන් කාලා වයින් බීලා හොඳට නටනවා. මගේ මත් කාලා ලේ බීලා උඹලා සන්තෝෂ වියලා කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? මස් වලට උපමා කරලා පාන් මේ පාන් දුන්නා. ලේ වලට උපමා කරලා වයින් දුන්නා. ඉතින් පාන් කකා වයින් බිබි හොඳට වෙරි වෙලා උඩ පැන පැන සන්තෝෂ වෙනවා නරනවා. අන්න කඩුව කන්න. මේ කඩුව කන්න කැමතියි. මොකද්ද වාසිය කිව්වේ? මොකද්ද ලේ කිව්වේ? යම් සාර ධර්මයක් තියෙනවා මේ ධර්මයේ තුල සාර ධර්මයක් තියෙනවා. මෙන්න මේ සාර ධර්මයේ පිළිලා එහි ආස්වාදයේ ලබපල්ලා. එයින් සන්තෝෂ වේලා හිටන් දෙවියන් වහන්සේලාට ඵලයල්ලා. දැන් ඒකට මොකද්ද කරන්නේ? දුස්චරිත ධර්මයක් අරගහගෙන මදේට හේතු වෙන ප්‍රමාදයට හේතු වෙන ඒ වගේම දුස්චරිතයට හේතු වෙන මත්පැන් බිවි ඉතින් හිතේ බලපුරෝ පුරෝ ඉතින් ප්‍රලාප නැටුමේ නටනට දෙවියන් හතලා කියන්නේ. කොහෙද යන්නේ අපායට මේ. කවුරුලාට යන්නේ දැන්? ඔඩිය කර. අන්න උපමාව කණ්ඩ යනවා ධර්මයේ පැත්තකට තියලා. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. කිව්වේ වෙන එකක් කරන්නේ වෙන එකක්.